8යි විනාඩි 6යි තත්පර 29යි. අනුවක දශම 7න් අනුවක දශම 9න් මේ උදැසන ඔබ එක්ක සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාව සමගයි. උදැසන ධර්මානුශාසන ශ්‍රවණය කරන්නට අපහා ඒකාත්මික වන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය අධ්‍යාපනපති පූජ්‍යපාද නිලුවාකන්දේ ඥානානන්ද ස්වාමින්වයන් වහන්සේ සදේවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු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 සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරය මධ්‍යපමාදත්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 සදහවතුනි දැන් අපි හැමදෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින්ගේ සැපය සඳහා දේශනා කරන්නට යෙදුණු ධර්මාවාදයකට ධර්මෝපදේශයකට සවන් යොමු කරන්නේ අද මේ ධර්ම දේශනාව සඳහා තෝරා ගන්න යෙදුණු මාත්‍රිකාව මජ්ක්‍ධිම නිකායට ඇතුළත් සබ්බාසව කියන සූත්‍රය මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව පවත්වන්න කල්පනා කළේ. අපි දන්නවා අපි හැම කෙනෙක්ම සංසාර ගමනකට එකතු වෙලා ඉන්න අය බව. ඒ කාරණේ අවබෝධ කරගත්ත එකම ශාස්ත්‍රවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. මහන්සේ මේ සසර සැරිසරමින් අවබෝධ කරගත්ත සත්‍යයා දීර්ඝ ගමනක යෙදිලා ඉන්න පිරිසක් කෙනෙක් මේ ගමනේ ආරම්භය කොහොමද කියලා කවදාද ඇති වුනේ කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ කියලා. අනවතක් ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා කියන්නේ ඒ කාරණේ තමයි. අපි හැම කෙනෙක්ම දිගු ගමනක එකතු වෙලා යන අය එහි ආරම්භය කවදා කොහොම සිද්ධ වුණාද කියලා අපි කිසි කෙනෙකුට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. පුබ්බා කෝටින පඤ්ඤායති කියලා කිව්වේ ඒකයි ආරම්භක කෙලවර ආරම්භ වුණු දින වකවානු අපට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්න අපි ඒ යන දීර්ඝ ගමනේ తాවකාලික සම්දිස්ථානයක තමයි මේ නැවතිලා ඉන්නේ. මෙතනින් පස්සෙත් සදාකාලිකව අපිට මේ ජීවිතේ ගෙවන්න බෑ. උපරිම ආයු කාලය වැඩිම වුණොත් අපි භුක්ති විඳලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාම ගමන අවසාන නැවත කොහේ හරි ප්‍රතිසන්දිලාභයක් ලබනවා. ලබාගෙන ආපහු ජීවිතයක් ගොඩනගාගෙන යනවා ආයෙමත් මරණයටපත් වෙනවා නැවත යලි උපදිනවා මේ විදිහට නොකඩවා යන ගමන තමයි සසර පැවැත්ම සංසාර ගමන කියලා අපි කතා කරන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ. මේ සංසාර ගමන සුභවාදී එකක් සැපවත් එකක් නෙමෙයි හේතුව අපි මේ ගත කරන ජීවිත කාලයේ තුලදී උනත් අපි සැපයි කියලා යමක් භුක්ති විඳලා තියෙනවා නම් ඒ භුක්ති විඳලා තියෙන්නේ ඊටාම ස්වල්ප කාලයක්. වැඩිපුරම අපිට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ දුක්ඛදායක දේවල් වලට. දුක, කනගාටුව, පසුතැවිල්ල, වේදනාව ඇති කරන දේවල් සහ ඇති කරන අවස්ථාවන් තමයි අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ. යම් කිසි දෙයක් සැපයි කියලා වරක භුක්ති විඳට ඒ අවසානයේ ආපහු අපිට දුකක් තමයි ළඟා වෙන බවක් පේන්න තියෙන්නේ. අඩුම තරමේ මේ ශරීර කූඩුවට වැළඳෙන අපට බේරෙන්න අපහසු දුක් උපදවන කරුණු කීපයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එකක් තමයි ව්‍යාධිති දුක්ඛෝ කියන එක. අපිට මොනතරම් ධනෙ තිබුණත් මොනතරම් බලපුලුවන්කාරකම් තිබුණත් කොයිතරම් වුණත් නිරෝගීව ඉන්න ඕන කියලා මොන විදිහේ උපක්‍රම යෙදුවත් අපිට මේ ශරීරයට රෝගයක් නොවැළඳී ඉන්න පුළුවන්කමක් නැති බව පේනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ කොතැනක හිටියත් කල්පනා කරලා බලන්න ඔබට කායික රෝගයකින් තොරව ඉන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. නැහැ. එතකොට රෝගයක් වැළඳෙනවයි කියලා කියන්නේ සතුටක් ඇති කරගන්න ඕන හේතුවක් හෝ කාරණයක් නෙමෙයි අපිට ලොකු වේදනාවක් දුකක් තමයි දැනෙන්නේ. තෙයින් බේරී සිටීම ඊටම අපහසුයි. ඒ වගේම ජරාපි දුක්ඛා කියලා දුකක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. මොකද්ද ජරාපි දුක්ඛා කියලා කියන්නේ? ගත වෙන මොහොතක් පාසා අපි දි รา පත් වීමේ මගට අවතීර්ණ වෙලා ඉන්නවා. දිරනවා, ජරාවටපත් වෙනවා, වියපත් වෙනවා. ඒකට කවුරුවත් කැමති නෑ. නමුත් වියපත් වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? ශක්තිය හීන වෙලා යනවා පැහැය දුර්වර්ණ වෙනවා හම රැලිය හැනවා කෙස් ටික සුදු වෙනවා ඇස්කන් ආදිය සක්‍රීයව තිබුණේවා දැන් නිෂ්ක්‍රීය වෙමින් පවතිනවා ඒ වගේම ඍජුව තියාගෙන හිටපු ශරීරය දැන් වක්‍ර බවටපත් වෙනවා ඒ විතරකුත් නෙමෙයි වාඩි වෙලා හිටියොත් නැගිටින්න අමාරුයි නැගිටලා හිටියොත් වාඩි වෙන්න අමාරු විවිධ වූ අමාරුකම් අපහසුකම් අපට දැනෙන්න පටන් ගන්නවා මේ වයසට ගියාම ඇති වෙන ස්වභාවය එනිසා ඒක දුකක් අවසානයේ මරණයටපත් වීමත් එහෙමයි මරණම්පි දුක්ඛං කියලා ඉගන්නවා මේ විදිහේ ජීවත් වෙන කාලෙදි මුහුණ පාන්න සිදුවෙන දුක්ඛ දෝමනස්යන් පිළිබඳව තථාගතයන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ විඳින්න ලැබෙන දුක් දුන්නස් අපි කෙසේ හෝ ඉවසා දරාගෙන හිටියයි කියලා හිතමුකෝ. නමුත් මරණයටපත් වුණාට පස්සේ නැවත ප්‍රතිසන්දිලාභයක් ලබන එක නවත්තගෙනත් නෑ නවතින්නෙත් නෑ. නැවත ප්‍රතිසන්දියක් ලබාගෙන ජීවිතයක් ගොඩනගාගෙන යනකොට තමයි මේ සියලු දුක් දුම්නස් වලට අපිට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒ එක කාරණයක්. අනිත් කාරණය තමයි අපි බොහෝ වෙලාවට අවධානය යොමු කරන්නේ සහ යොමු කරලා තියෙන්නේ අපේ මේ සිරුරට වැළඳෙන රෝගාබාධ තත්ත්වයන් සහ එයින් මුහුණ පාන්න සිදුවෙන දුක් දුන්නස් පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු දේ තමයි කයට රෝගාබාධ වැළඳෙනවා වගේම අපේ සිතටත් රෝගාබාධ වැළඳෙනවා. ඒවා ධර්මයේ සඳහන් වෙන්නේ චේතසික රෝග කියලා. මේ චේතසික රෝගී తত্ত্বය අපි හඳුනාගෙන නැති වුණොත් මොකද වෙන්නේ? රෝගී වූ මනසක් ඇතුව ජීවත් වෙන්න වෙන්න සිද්ධ වෙනවා ජීවත් වෙනවා එහෙම කෙනෙක් මරණයටපත් වුනොත් එහෙම ඒ තැනත්තා තමයි අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේක ඊටාම භයානක වගේම දුක්ඛදායක කාරණයක්. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනන්නේ? කායික රෝග වලින් වළක්වා ගැනීම සඳහා කල්ැතුව අපි සූදානම් වෙනවා. දැන් මේත කාලේ අපිට තියෙන අත්දැකීමක් ගත්තොත් ඩෙන්ගු වසංගතය දිවයින පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තම දැනුවත් කළා ඩෙන්ගු වසංගතයෙන් ඔබට බේරීමට නම් ඔබ මෙන්න මේ මේ විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ. ඒ රෝගය වැළඳීමට තියෙන බය නිසා වැළඳෙයි කියලා තියෙන බය නිසා අපි මොකද කළේ ඊට ප්‍රතිවිරුද්ධ දේවල් සිද්ධ කළා රෝගය වැළඳෙන්න තියෙන ඉඩ කඩ අවුරාලීම සඳහා කළ හැකි හැමදේම කළා. එතෙන්දී අපි බැලුවේ නෑ අපට මේ රාජකාරීත් එක්ක බෑ මේ වැඩේ කරන්න. ඔහේ වැළඳුනොත් වැළඳුනයි. එහෙමත් නැත්නම් අපිට ওই මඳුරුවා දෂ්ට කරන එකක් නෑ. අනිත් අය ඔහොම පිරිසිදු කරાવી මෙහෙස වුණාට කමක් නැහැ කියලා අපි එහෙම කල්පනා කළේ නැහැ හැම දිනම වගේ මේ රෝගය වළක්වා ගැනීම සඳහා పూర్ව සූදානමක් වුණා. තව සමහර අයට රෝගය වැළඳුණා. වැළඳුණාට පස්සේ රෝගයෙන් බේරීම සඳහා ඔවුන් ප්‍රතිකර්ම ලබා ගත්තා. රෝහල්ගත වෙලා හෝ මොන ක්‍රමයකින් හරි. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කායික රෝගවලදී අපි ওই ප්‍රතිපatti ක්‍රමවේදයන් දෙක භාවිතා කරනවා වගේම චේතසික රෝගයන් පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා. චේතසික රෝග වැළඳෙන්නේ මොන විස බීජ වලින්ද මොන ක්‍රමයෙන්ද කියලා අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණොත් කල්ැතුව කවුරු හරි අපිට කියලා දුන්නොත් උපදෙස් දීලා තිබුණොත් ඒ චේතසික රෝග වලින් ඕනනම් කෙනෙකුට වළකින්න පුළුවන්. එහෙම නැත්නම් අපට චේතසික රෝග වැළඳිලා තියෙන බව දන්නවා නම් දැනගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ රෝගී තත්වයෙන් ජීවත් වෙනවට වඩා රෝගී තත්වයෙන් අත්මිදීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීමටත් පුළුවන්කම තියෙනවා. ඇයි අපි චේතසික රෝගවලට ප්‍රතිකාර හොයන්න ඕනන් නිසා ඒන් අත්මිදින්න ඕනන්නේ අපේ මේ සසර ගමන අපි අවසන් කරලා නැති නිසා. සසර ගමන නම් දුකයි. සැප තියෙන්නේ සැපයයි කියලා හිතන භුක්ති විඳින දේවල් තියෙන්නේ ස්වල්පයයි වැඩිපුර විඳින්න වෙන්නේ දුක්ඛ දෝමනස්සයන්. එනිසා ඒ ගමන නවතාලීම සඳහා තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ ලෝකයාට දේශනා කරලා තියෙන්නේ. අද මාත්‍රිකාව හැටියට යොදාගත් සබ්බාසව සූත්‍රය බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියලු දෙනාට පෙන්වලා දෙනවා මේ සූත්‍රය තුලින් ඔබ සසරට ඇද බැඳ තබා ගන්නා ඒ කෙලෙස් මෙන්න මේ කෙලෙස් ඔබ ළඟ තියනවාද කියලා හඳුනාගන්න හඳුනාගත්තට පස්සේ ඒවා නැති කිරීම සඳහා අනුගමනය කරන්න ඕන ක්‍රමවේදය මොකක්ද කියන එක. මම හිතනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේක බෞද්ධ අයට විතරක් නෙවෙයි ලෝකයේ සියලුම මානවයාට කළ දේශනාවක්. ඒක නිසා මේක ශ්‍රවණය කරන හැම කෙනෙකුගේම අවධානය යොමු කරන එක වටිනවා අපි කවදුරටත් දිගින් දිගට දුක් විඳින්මින් මේ සසර ගමන් කරනවද එසේ නැත්නම් මේ සසරින් ඈතර වීම සඳහා කටයුතු කරනවාද කියලා නිගමනයට එන්න ඒ නිගමනයට ආයුත්තේ ඔබමයි තථාගතයන් වහන්සේ මඟ කියා දීම පමණයි කරලා තියෙන්නේ පින්වතුනි සබ්බාසව කියන නම තමයි මේ සූත්‍රයට යොදලා තියෙන්නේ. එතකොට සබ්බාසව කියලා කියන්නේ සියලු ආශ්‍රවයන් කියන එකයි. ආරම්භයේදී මාත්‍රුකා පාඨයේ හැටියට සඳහන් කළ කොටසින් කියවෙනවා සබ්බාසව සංවර පරයායන් වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි මම මේ සියලු ආශ්‍රව සංවරණය කරන ක්‍රමය කියලා දෙනවා යත්තන්ද. තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි. මම කියන්නම් ඔය ඇත්ත ඉතාම හොඳින් අහගෙන ඉන්න. මේ තමයි සූත්‍රයේ ආරම්භයේදී සඳහන් කරලා තියෙන කොටස. මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ එතකොට සියලු ආශ්‍රව පිළිබඳවත් ඒ ආශ්‍රව සංවරණය කිරීම ඉවත් කිරීම නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනන්නේ මොනවද මේ ආශ්‍රව කියලා කියන්නේ පින්වතුනි ආයුර්වේදයේ තියෙනවා ආසව පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ආසව කියලා ඖෂධ කොටසක් පිළිබඳව කතා කරනවා. මොනවද මේ ආසව කියලා කියන්නේ ආයුර්වේදයේ දීර්ඝ කාලයක් පල් කරලා ගත්ත ඖෂධ. සමහර වෙලාවට අවුරුදු ගණන් පල් කරලා තියෙන්නේ මේවා. පල් වෙන්න ඇරලා තියෙන්නේ. හිමගත් ඖෂධ තමයි ආසව කියලා කියන්නේ. ඒ වචනෙම තමයි ධර්මයේ තියෙන ආශ්‍රව කියලා කෙලෙස් වලට. මොකද දීර්ඝ කාලයක් තිස්සේ පල්වෙමින් පවතින ඒවා මේවා. අර මුලින් සඳහන් කළේ ඒකයි සංසාර ගමනේ ආරම්භය කවදා කොහොම ඇති වුණාද කියන්න බෑ. ඒ ආරම්භ වෙච්ච දවසේ ඉඳලම දිගට දිගට පල්වෙමින් පවත්වගෙන ආපු කෙලෙස් තියෙනවා අපේ සිත්වල. මොකද අපි මරණයටපත් වෙනකොට මේ භෞතික සියලු දේ අත්හරිනවා ඒ වගේම අපේ ශරීර කූඩුවත් අපි මෙහි තියලා යනවා ඒක ආදාහනය කිරීම හෝ නිහඬන් කිරීම සිද්ධ කරනවා නමුත් අපි ඊළඟ ජීවිතයට අරගෙන යන දේ තමයි විඥාන ශක්තිය ඒ විඥාන ශක්තිය තුල තියෙන්නේ ජීවත් වෙන කාලෙදී එකතු කරගත්තා වූ කුසල කුසල කර්මයන්ගේ ශක්තිය. වෙනසකට තියෙන්නේ තථාගතයන් වහන්සේ පහළ වුණු කාලෙදිත් මේක පිළිගත්තා. ජීවිතයක් අතහැරලා ඊළඟ ජීවිතේ ලබනකොට අරන් යන දෙයක් තියෙනවා වෙනස් නොවි කියලා. දැන් බෝධිසත්ව චරිතය ගත්තාම අපිට ඒක ඉතාම පැහැදිලිව පේනවා. උන්වහන්සේ එක අවස්ථාවකදී අපිට මුණ ගැහෙනවා කච්චපුට කියලා. සේරි වාණිජ කතාව කියවනකොට කච්චපුට කියන චරිතය. ඒ වගේම ජාතක පොත් වහන්සේට ඇතුළත් ජාතක දේශනාවන් පරිශීලනය කරනකොට අපිට හම් වෙනවා ඔන්න එක ජීවිතයක මුවන්ට නායකත්වයක් දීලා මෘග රාජයෙක්ව ඉපදිලා ඉන්නවා. වඳුරන්ට නායකත්වයක් දීලා වඳුරු රාජයෙක්ව ඉපදිලා ඉන්නවා. වෙලෙන්ගන් අතර නායකත්වයේ දරන වෙලෙන්දෙක් වශයෙන් ඉන්නවා. ඒ වගේම රටක් පාලනය කරන දැහැමි රජෙක් වෙලා ඉපදිලා ඉන්නවා. මෙහෙම විවිධ චරිත හම්බ වෙනවා අපිට. එහෙම ඇවිල්ලා අවසාන ජීවිතය තමයි සිද්ධාර්ථ කියලා උපදින්නේ. එතකොට මේ චරිතය දිහා බැලුවාම මේ පුද්ගල ගමන් මඟ දිහා බැලුවාම එක එක නම් වලින් විවිධ ස්වરૂපයෙන් පුද්ගලයා පෙනී සිටියාට මේ පුද්ගලයාගේ අනන්‍යතාවයක් තියෙන බව පේනවා ඒ ජීවිතයෙන් ජීවිතයට අරන් ආපු. ඒ අනන්‍යතාවය තහවුරු වෙන්නේ අර එක ජීවිතයකින් ඊළඟ ජීවිතයට ගමන් කරලා තියෙන විඥාන ශක්තිය පදනම් වෙලා. තථාගතයන් වහන්සේ පහළ වෙච්ච කාලෙදී එවකට ජීවත් වෙච්ච ආගමික නායකයෝ මේ පිළිබඳව තොරතුරු හොයලා ඒගොල්ලෝ ඉදිරිපත් කළා දර්ශනවාද දෙකක් මොකද්ද ආත්මවාදය සහ අනාත්මවාදය කියලා. ආත්මවාදී කියන එකෙන් ඔවුන් අදහස් කළේ වෙනස් නොවි කඩ වෙන්නේ නැතුව වෙන කරන්නත් බැරුව එක දිගටම ස්ථිරසාරව ගමන් කරන යමක් තියනවායි කියලා. ශරීරය වෙනස් වෙනවා. ජීවත්වන කාලෙදී ලබරුවා ළමයෙක් වෙනවා ළමයා නව යෞවනයෙක් වෙනවා නව යෞවනයා යෞවනයෙක් වෙනවා යෞවනය මැදිවියටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් වයෝ වෘද වෙනවා. මේ වෙනස් වීමනේ. ශරීරය වෙනස් වෙනවා. හැබැයි මේ වෙනස් වන ශරීරයේ තුල නොවෙනස් වන ශක්තියක් තියෙනවා කියලා පිළිගත්තා. ඒ අය ඒක මොකද්ද ආත්මය කියලා කිව්වා. එනිසා ආත්මය බෙදන්න, වෙන්කරන්න, වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි වෙනස් වෙන්නෙත් නැති එකක්. ඒක ජීවිතින් ජීවිතයට දිගටම ගමන් කරනවා කියලා. සතහගතයන් වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි මෙහෙම වෙනස් නොවන දෙයක් නැහැ. වෙනස් වෙනවා. කැබලි වලට කැඩෙනවා. වෙන් වෙලා යනවා. එනිසා තථාගතයන් වහන්සේ ආත්ම ආත්මවාදය ප්‍රතික්ෂේප කළා. හැබැයි උන්වහන්සේ පිළිගත්තා ජීවිතයෙන් ජීවිතයකට ගමන් කරන යම් ශක්තියක් තියෙනවායි කියලා. ඒකට බුදුහාමුදුරන් වහන්සේ දුන්න නම තමයි පංච උපාදානස්කන්ධ කියන එක. අරගොල්ලෝ ආත්මය කියලා කිව්වා තථාගතයන් වහන්සේ ඒක වෙනස් නොවි පවතින්නේ නෑ වෙනස් වෙනවා. කොටස් වලට බෙදන්නත් පුළුවන් ඒකෙත් අනිත්‍ය ස්වභාවය තියෙනවායි කියලා ඒකට නමක් දුන්නා පංච උපාදානස්කන්ධ කියලා. එතකොට අපි මරණයටපත් වෙනකොට ඊළඟ ජීවිතයට ගමන් කරලා තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ. දැන් අර විඥාන ශක්තිය කියලා අපි කතා කරන්නේ ඒක තමයි. උන්වහන්සේ පෙන්වලා දෙන්නේ මේ විඥාන ශක්තිය තුල අරගෙන ආපු කාලාන්තරයක් තිස්සේ දිගින් දිගට අරගෙන ආපු යම් කිසි ශක්තියක් තියෙනවා. ඒව තමයි දුර්වල පැත්තෙන් ගත්තම කෙලස් කියලා කියන්නේ. මංගල සූත්‍රයේ අපිට හම් වෙනවා පෙර කරන ලද පින් ඇති බව පුබ්බේච කත පුඤ්ඤතා කියලා මංගල කාරණයක්. මොකද්ද මේ කියන්නේ මීට කලින් ජීවිතවලදී කරගත්තා වූ පුණ්‍ය කර්මවල ඵලය අරන් ඇවිල්ලා තියෙනවා නම් ඒකට කියන්නේ කත පුඤ්ඤතා ගුණය කියලා. කරන ලද පින් ඇති බව. ඒක මේ ජීවිතේදී භුක්ති විඳින්න ලැබෙනවා කියන එකයි. ඉතින් එහෙම බැලුවාම තථාගත දේශනාවෙන් අනාවරණය කරලා තියෙන දේ තමයි මේ සිත දුර්වල කරන සිත නරක කරන සිතේ ශක්තිය ප්‍රභාෂර ගතිය ආලෝකය විනාශ කරලා දාන සිතුවිලි උන්වහන්සේ ආශ්‍රව කියලා හඳුන්වලා තියෙනවා කෙලෙස් දැන් අපි හැම කෙනා ළඟම මේ ආශ්‍රව අඩු වැඩි වශයෙන් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රය ආරම්භයේදීම මහණෙනි මම ඔබට මේ ආශ්‍රව ඉවත් කරන ක්‍රමය කියලා දෙනවා. ඇයි මේව තියාගත්තාම ඔබට දුක් විඳින්න වෙන්නේ. කුණු ගොඩක් තියාගත්තා වගේනේ. කාරණ්ඩ කියන වචනේත් මේ කෙලෙස් වලට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා කාරණ්ඩ කියලා සූත්‍ර දේශනාවක්ම තියෙනවා. කාරණ්ඩ කියන්නේ කුණු. ඔයත්ෝ ගෙදරක දිනපතා ඉවත් කරන කුණු ටික එක මුල්ලක තියලා කියන්නකෝ බලන්න. සුමානයක් හමාරක් ගොඩ වෙනකොට අර කුණු කණ්ඩ වැඩි වෙනවා. ගෙදර අයට ඉන්න බෑ. දුගඳ හමන්න පටන් ගන්නවා. අසනීප වෙනවා. සමහර ලාවට ජීවිත නැති වෙනවා. අපි කුණිවත් කරන්නේ ඒක නිසානේ. තථාගතයන් වහන්සේ කාරණ්ඩ කියන වචනේම පාවිච්චි කරනවා කෙලෙස් වලට. ඒ කියන්නේ සිතේ කෙලෙස් කුණු ගොඩ ගැහෙන්න ගොඩ ගැහෙන්න මොකද වෙන්නේ? සිත කිලුතු වෙනවා. අපිරිසිදු වෙනවා. ගඳ ගහන්න පටන් ගන්නවා. ඒ ගඳ දුගඳ ව්‍යාප්ත වෙන්නේ කොහොමද? ඒ තනත්තා පිට කරන වචන වලින් සහ ඒ තනත්තා සත්තාගේ ක්‍රියාකාරකම් වලින් සමහර මිනිස්සු ඉන්නවා ඔය ඇත්තම කියනවා මේ මිනිස්සු ඉඳ අපිට ළමෙක් හදාගන්න බෑ. ගෙදරක සතුටෙන් නිවිහැනිල්ල ජීවත් වෙන්න බෑ. බඩුවක් මුට්ටුවක් පරිස්සම් කරගන්න විදිහක් නැහැ. පුදුම කරදරයක් වෙලා තියෙන්නේ මේ මිනිස්සු මැරිලමත් යන්නේ නැහනේ. අපේ කර්මයකටද මන් දන්නේ අපිත් මෙහාටම ආයේ කියලා දැන් මෙහෙම කියන වෙලාවල් තියෙනවා. ඒ තමයි අර පුද්ගලයාගේ සිතේ බලපවත්ලා තියෙන කාරණව නම් වූ කුණුවල ගඳ දුගඳ ව්‍යාප්ත වීම. පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වලින් තමයි අනිත් අයට යහපතක් වෙනවද අයහපතක් වෙනවද පරිසරය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද මේ සියල්ලම තීරණය වෙන්නේ ඊට පදනම වැටිලා තියෙන්නේ අර විඥාණය තුල ශක්තිය එනිසා උන්වහන්සේ දේශනා කරනවා මම ඔයත්තන්ට කෙලෙස් නසන ක්‍රම කියලා දෙන්නම් මේවා තියාගන්න එක හොඳ නෑ ගිහි පැවිදි ඔක්කොට ඕන හැබැයි මේක මම කියලා දෙන්නේ කාටද හැමෝටම නෙවෙයි උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරන හොඳ වචනයක් මොකද්ද? ජානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මේක මම කියලා දෙන්නේ මහණෙනි තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න පුළුවන් අයට මිසක් නුවණින් මෙනෙහි කරන අයට නොවේ කියලා. මේක හරිය වැදගත් කාරණයක්. නැවත කිව්වොත් එහෙම මම ඔබට කෙලෙස් නසන ක්‍රමය කියලා දෙනවා. කියලා දෙන්නේ හැමෝටම නෙමෙයි නුවණින් මෙනෙහි කරන්න හැකියාව තියන අයටයි. පින්වතුනි මේ ලෝකයේ මිනිස්සු යම් යම් දේවල් කල්පනා කරන හිතන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි නුවණින් මෙනෙහි කිරීම අනිත් එක නුවණින් මෙනෙහි කිරීම. ඒ කාරණේ තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. කියන්නේ යම් කිසි දෙයක් සම්බන්ධව බුද්ධිය මෙහෙවලා විමර්ශනය කරන්න පුළුවන් හැකියාව තමයි නුවණින් මෙහි යවනවා නැත්තම් නුවණින් සිහි කරනවා කල්පනා කරනවා මෙනෙහි කරනවා කියලා කියන්නේ හැමෝම එහෙම කරන්නේ නැහැ මොනම දෙයක් සම්බන්ධවත් දැන් උන්වහන්සේ මෙතන සඳහන් කරන්නේ කෙලෙස් හා සම්බන්ධ නිසා නුවණින් මෙනෙහි කරන අයට තමයි පුළුවන්කම තියෙන්නේ මුලින්ම තමන්ගේ හිතේ කෙලෙස් තියනවද නැද්ද කියලාවත් දැනගන්න. මෙනෙහි නොකරන කිසි කෙනෙකුට ඒක හොයාගන්න විදිහක් නැහැ. එනිසායි මේ කාරණේ විශේෂයෙන් අවධාරණය කරන්නේ නුවණින් මෙනෙහි කරන අයටයි මම මේ කාරණේ මතක් කරන්නේ කියලා. දැන් එතකොට අපිට වැදගත් වෙන්නේ පින්වතුනි මේ ධර්ම දේශනා කරනකොට අපි හැමෝම වාගේ අපේ ස්වාමින්වහන්සේලා දේශනා කරනවානේ කෙලෙස් නසන්න ඕන කෙලෙස් නැසීම තුලින් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්නේ මේ ලබාගෙන තියෙන ජීවිතේ කෙලෙස් බරිත ජීවිතයක් ඔහොම ඉඳලා ඔබ මරණයටපත් වුණොත් එහෙම ජීවිතේම මුලාවටපත් කරගෙන ඊළඟ ජීවිතයේ දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරලා නිර්යගාමී වෙන්න වෙයි പ്രേත විශේෂය උපදින්න වෙයි තිරසනෙක් වශයෙන් උපදින්න වෙයි කියලා මෙහිම අපිට කෙලෙස් නසන්න උවමනාව තියෙන්නේ ඔන්න ඕක නිසායි. උවමනා වෙන්න ඕනන්නේ. අද මෙහෙම ලස්සනට මනුස්ස ජීවිත ලබාගෙන හිටියට ඊළඟ ජීවිතේ මොන විදිහටපත් වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක නුවණින් අවබෝධ කරගත්ත නිසා තමයි තථාගතයන් වහන්සේ මේ කෙලෙස් නසන ක්‍රමය කියලා දුන්නේ. බොහෝ දෙනා කල්පනා කරන්නේ කෙලෙස් නසන්න පුළුවන් භාවනා කිරීමෙන් කියලා. ඒ නිසා වෙන මොනවත් අපි කරන්න ඕන නෑ භාවනානුයෝගීව ඉන්න පුළුවන් නම් අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කෙලෙස් නසන්න පුළුවන් කියන සම්මතයකට බොහෝ දෙනා ඇවිල්ලා තියෙනවා. සබ්බාසව සූත්‍රය හොඳට පරිශීලනය කරනවා නම් ඒ අදහස වැරදි බව තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් පින්වතුනි මේ සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් නැති කිරීම සඳහා අපි විසින් අනුගමනය කළ යුතු ක්‍රම හතක් ක්‍රම හතක් දේශනා කරනවා. දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා භාවනා පහතබ්බා දැන් මේ හතෙන් එකක්නේ භාවනාව කියන එක එතකොට අපිට අවබෝධයක් තියෙනවා නම් මේ ක්ලේශය මේ නරක සිතුවිල්ල මගේ හිතේ තියෙනවා රෝපණය වෙලා දැන් මේක ටික කාලයක ඉඳලා තියෙන්නේ මට හරි වේදනාවක් මේක කොච්චරවත් මම මේ කල්පනා කරනවා හිතනවා මේක හිතේ තියෙන තුරු මට සැනසෙල්ලක් නෑ කියලා ඒ සිතුවිල්ල සිතෙන් ඉවත් කරන්න මොකද කරන්න ඕනන්නේ මේ ක්‍රම හතෙන් ගැළපෙන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න ඕනේ. නැත්තම් ඒ කෙලෙස් කුණ හිතේ තියෙන තුරුම වේදනාකාරී තමයි. අපි බලමු අපිට තියෙන වෙලාවත් එක්ක සියල්ලම බැරි වුණත් කීපයක් හරි කොහොමද අපි මේ ක්‍රම හඳුනාගන්නේ කියලා. පළවෙනි එක තියෙන්නේ දස්සනා පහතබ්බා. දසනා පහතබ්බා කියන්නේ පින්වතුනි කරුණු තේරුම් ගැනීමෙන් කෙලෙස් ඉවත් කරන්න පුළුවන් කියන එකයි. අපව කිව්වොත් එහෙම කරුණු තේරුම් ගැනීමෙන්. දැන් නොතේරීම නිසා සමහර වෙලාවට කෙලෙස් තියෙන්න පුළුවන්නේ. එහෙම ඒවා ඉවත් කරන්න ඕනන්නේ කරුණු තේරුම් ගැනීමෙන්මයි. දැන් එහෙම ඉවත් කරන්න ඕන කෙලෙස් හැටියට දේශනා කරන්නේ සංයෝජන ධර්ම තුනක්. සංයෝජන ධර්ම කියලා කියන්නේ අපි හැම කෙනෙක්ම මේ සංසාරයට ඇද බැඳ තබන ධර්මතා 10ක් ගැන කියලා දීලා තියෙනවානේ. දස සංයෝජන කියලා. එයින් මුල් තුන තමයි සත්තාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් සත්තාය දිට්ඨිය කියන්නේ මොකද්ද? සත් කාය දික්ටි. කාය කියලා කියන්නේ ඇඟ නෙමෙයි, ශරීරය නෙමෙයි, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය. කාය කියලා එතන සඳහන් වෙන්නේ. එතකොට මේ සත් කියලා කියන්නේ ස්ථිරසාරයි. වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතකොට සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේ පංචස්කන්ධය ස්ථිරසාර වූ වෙනස් නොවන එකක් කියන ඇති කරගනු ලබන දැක්ම. මෙහෙම හිතන්නකෝ සමහර අය කල්පනා කරනවානේ මම අතීතයේත් ඉඳලා තියෙනවා. සංසාර ගමනේ අතීතයේත් ඉඳලා තියෙනවා. වර්තමානෙත් ඉන්නවා. අනාගතෙත් මං උපදිනවා. ඒ නිසා කිසි වෙනසක් නැහැ මේ යන ගමන අඛණ්ඩව සිදුරු නොවි වෙනස් නොවි යනවා කියන එක. ඕකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. වෙනස් නොවි මේමම එක දිගට යනවා කියන අදහස. එතකොට ඒ ඒ දෘෂ්ටිය ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම කියන සංකල්පයක් ගොඩනගා ගන්නවා. මම වෙනස් වෙන්නේ නැහැ. මම මැරෙන්නේ නැහැ. මට ලෙඩ වෙන්නේ නැහැ. මෙහෙම සංකල්පයක් ඇති වෙනවා. ඒ ඒ අදහස ආව ගමන් මොකද්ද වෙන්නේ? ඒ තැනැත්තා භයානක අකුසල පැත්තකට යොමු වෙනවා. ඇයි ඒ? සියල්ල මා සතු කරගන්න ඕනේ. මගේ ඉන්ද්‍රයන් මම සංතරපණය කරන්න ඕනේ. එයින් මම ආස්වාදයක් ලබන්න ඕනේ. එතකොට යම් කිසි කෙනෙකුට යමක් ලැබෙනවා වගේ දැනුණාම නෑ ඒකත් මා සතු කරගන්න. මේ මම කියන සංකල්පේනේ. මේ සක්කාය දිට්ඨිය එකක්. එතකොට මේක නරකයි. එතකොට මේ පළවෙනි දස්සනා පහතබ්බා කියලා කියන්නේ මේ මම කියන මේ නරක සංකල්පය ඉවත් කරන්න නම් මොකද කරන්න ඕනන්නේ ඒ තැනැත්තා අර මම නැහැ කිව්වට හරියන්නේ නැහැ දැන් අපි කිව්වොත් එහෙම බනකට ඔබ කියලා කෙනෙක් නැහැ කියලා කියපු ගමන් ගන්න නැති වෙන්න බෑනේ ආන්දෝනේ මේ ඉන්නේ මං ඔකනේ ලැබෙන උත්තරය හැබැයි මෙහෙම බලන්නකෝ දැන් ඔබ ඡායාරූපයක් ගන්නවා. ඡායාරූපයක් ගත්තම කවුද මේ ඉන්නේ කියලා මම කියනවා. එතකොට කොහොමද දෙන්නෙක් ඉන්නේ? කියන කෙනා ජීවමානව ඉන්නවා මේ ඉන්නේත් මමමයි කියනවා. එනිසා මම කියලා කෙනෙක් ගැඹුරට සාකච්ඡා කරගෙන යනකොට ඇත්තටම නෑ මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම ස්කන්ධ ධාතු පහක සමவாயක් එකතුවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධාතු පහේ එකතුවක්. එකතුවක නිර්මාණයක්. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයු කියන මේ සතර මහා භූත කොටස් වල එකහු වීමක්. අපි සම්මුතියක් හැටියට හදාගෙන තියෙනවා මම කියලා කෙනෙක්. සහතන් වහන්සේලත් මම කියලා පාවිච්චි කරලා තියෙනවා. වෙනස තියෙන්නේ රහතන් වහන්සේලා මම කියලා කිව්වට ඒක නිකන් වචනයක් පමණයි. අර විවහාරයේ තුල ජීවත් වෙන්න. උන්වහන්සේලාට ඊට වඩා දෙයක් තිබුණේ අපි එහෙම නෙවෙයිනේ මම කියන එක හදාගත්තාම ඒ ඔස්සේ ඇලී ගැලී කටයුතු කරනවානේ. ඒක නිසානේ අපට කෙලෙස් උපදින්නේ. ඒකට ඒක නැති කරන්න නම් මොකද කරන්න ඕනන්නේ? ඒක නැති කරන්න නම් මේ කියන කරුණු තේරුම් ගැනීමෙන්මයි ඉවත් කරන්න ඕනන්නේ. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීන වෙනකොට සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ ඒක තමයි. ඔය තුන තිබෙන තුරු කෙනෙකුට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. එතකොට දස්සනා පහතබ්බා කියන ලක්ෂණය මේ ක්‍රමවේදය මේ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුමයි මාර්ගඵල අවබෝධය සඳහා යන්න. දෙවෙනි එක තමයි සංවරා පහතබ්බා. සංවරා පහතබ්බා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරය තුලින් සමහර කෙලෙස් නැති කරන්න පුළුවන්. නැති කළ යුතුයි. ඉන්ද්‍රිය සංවරය කියන එක අපි දන්නවා. බොහෝ විට අහලා තියෙන එකක්. මොකද්ද ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, පංච ඉන්ද්‍රිය. මනසත් ගත්තාම ෂඩ් ඉන්ද්‍රිය බවට පත් වෙනවා. අපි මේ පංච ඉන්ද්‍රිය ගමුකෝ. එතකොට පංච ඉන්ද්‍රියෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඇහැට රූප ගැටෙනවා, අරමුණු වෙනවා. ඇහැට රූප අරමුණු උණු පමණින් රූපය හඳුනාගන්නේ නැහැ. හඳුනාගන්නත් බෑ. ඒකට තව කරුණු කීපයක් එකතු වෙන්න ඕනේ. ඇහැට රූපයක් ගැටෙන්න ඕනේ. ඊළඟට පුද්ගලයා තුල ඇති වෙන්න ඕන ඔන්න සිත සම්බන්ධ වෙන්නේ එතෙන්ද මේ රූපය හඳුනා ගන්න ඕනෑයි කියන කැමැත්ත ඇති වෙන්න ඕන ඒක ඇහෙත් නෑ රූපෙත් නෑ. ඒක සිතෙන් ඇති වෙන්නේ. රූපේ හඳුනා ගන්න ඕන කියලා. එහෙම වුණු පමණිකුනුත් බෑ. ඊළඟට තියෙන්න ඕන දේ තමයි අර රූපයේ ආලෝකයක් තියෙන්න ඕනේ. දැන් අපිට මේ ගුවන්විදුලි සංස්ථාවේ මැදිරිය තුල ඔබට මාව දර්ශනීය වෙන්නේ මට ඔබව දර්ශනීය වෙන්නේ මේ ආලෝකයේ තියෙන නිසා. මෙතන ඝන අන්ධකාරය නම් තියෙන්නේ ඇහැ තිබුණට රූප තිබුණට හඳුනගන්න බෑ. ආලෝකයේ තියෙන්න ඕනේ. ඒ ආලෝක කිරණ තමයි අපේ ඇහි කාචය මත පතිත වෙන්නේ. පතිත වුණාට පස්සේ තමයි හඳුනා ගැනීමේ පහසුව සලසලා දෙන්නේ. එතකොට බලන්නකෝ කල්පනා කරලා එක ඉන්ද්‍රියක් ගත්තොත් එimhe ඇහැ ඊට ගෝචර වන රූපය ඊළඟට ඒ රූපයේ ආලෝකය ඒත් එක්කම තමන්ගේ සිතේ උපදින්න ඕන එක හඳුනා ගන්න ඕනේ කියන කැමැත්ත චක්කු ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. ඔය කියන කාරණා හතර සම්පූර්ණ වෙනකොට තමයි මේ ඉන්ද්‍රයන් හරහා අපේ සිතේ සිතුවිලි හටගන්නේ. ඒ හටගන්න සිතුවිලි පාලනයකින් යුක්ත ඒවා නෙමෙයි. හොඳ දේ සිතුවිලිත් හට ගන්නවා නරක සිතුවිලිත් හට ගන්නවා ඉවරයක් නැති සිතුවිලි පහළ වෙනවා පවතිනවා ටික වෙලාවක් ආය නැති වෙලා යනවා එක අරමුණක තියාගන්න බෑ ඊළඟට තව සිතුවිල්ලක් එනවා වඩාත් ආසයි කියලා හිතෙන දිට්ඨා කන්තා මනාපා පිය රූපා කියලා වචන පාවිච්චි කරලා තියෙන බුදුහාමුදුරන් වහන්සේ එහෙම කැමැති ඒවා තියෙනවා නම් ඒක ටිකක් රඳවා තබා ගන්නවා යටිහිතේ තැම්පත් කර ගන්නවා නැවත මෙනෙහි කරනවමනේ එතකොට බලන්නකෝ මේ ඉන්ද්‍රයන්ගේ පාලනයක් නැතිකම නිසා සිතුවිලි වල පාලනයක් නැතිකම නිසා හොඳ සිතුවිලිත් හට ගන්නවා නරක සිතුවිලිත් හට ගන්නවා එහෙම හටගත්තට පස්සේ පුද්ගලයා ක්‍රියාකාරී වෙන්නේ ওই සිතුවිලි වලට අනුව තමයි. ඇහැට රූප ගැටුනම ඒ රූපය ඔස්සේ කොච්චර දේවල් කල්පනා කරනවද? කල්පනා කරලා කල්පනා කරලා ඒක තමා සතු කරගන්න හිතෙනවා. ඒක සමා සතු කරගන්න ක්‍රමයක් නැත්නම් වෙනත් කෙනෙකුගේ උරුමකාරකමක් තියනවාද කියලා හොයනවා. ඒ උරුමකාරකම නැති කිරීම සඳහා සංවිධානගත වැඩපිළිවෙලක් හදනවා. ඒක නැති කිරීමට ප්‍රයෝගයක් වෙන මේ ඔක්කොම සිතුවිලිත් එක්ක කරන්නේ ඉස්සල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? බරපතල හානියකට ලක් වෙනවා. මේ සමාජය තුල පුද්ගල පුද්ගලයින් අතර ගැටුම් ආරවුල් විරසකකම් ඒ වගේම අද කාලේ හැටියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, වෙඩි තබා ගැනීම, ඝාතනය කිරීම මේ සියල්ලක්ම මොකක් නිසාද සිද්ධ වෙන්නේ? මේ ඉන්ද්‍රයන්හි පාලනයකින් තොරවීම නිසා. සංවරයකින් තොරවීම නිසා. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සංවරා පහතබ්බා කියලා කියන්නේ. ඒකට සූත්‍රවල වචනයක්ම තියෙනවා. ඉන්ද්‍රියේස බුත්තද්්වාරෝ විහෙරති කියලා. මේ ඉන්ද්‍රයන් ඔබ භාවිත කරන්න ඕනන්නේ යොමු කරන්න ඕනන්නේ කොහොමද? බුත්තද්්වාරෝ විහෙරති. දොරවහලා තියනවා වගේ කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වහගෙන ඉන්න කියන්නේ එහෙම නැතිනම් ඇස් වහගෙන ඉන්න ඕනනේ. කන් වලට ඇබ ගහගෙන ඉන්න ඕනනේ. මේ වහන්න නම් මේවා විවෘතව තිබ්බට කමක් නැහැ. කල යුතු දේ තමයි සිහිනුවන නම් වූ ශක්තිය යොදවන නිවැරදි සිහි කල්පනාව යොදවලා මේ ඉන්ද්‍රයන්ට එන අරමුණුත් එක්ක උපදින ඇහැහරානම් චක්කු විඥානය කනහරානම් සෝත විඥානය ওই විදිහට උපදින සිතුවිලි පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න කියනවා අර යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කරපුවම තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේ සිතුවිල්ල හොඳයිද නරකයිද. මේක යහපත පිණිස පවතීද අයහපත පිණිස පවතීද. මේ සිතුවිල්ල ක්‍රියාවට නංවාම මට යහපතක් වෙයිද අනිත් අයගෙන් සැලකිලි සම්මාන ලැබෙයිද? අනිත් අය මට ගෞරවනීය බවක් දක්වයිද? එහෙම නැත්නම් මේක ක්‍රියාත්මක කළාම මාව ජීවිතේ ගොඩනගාගත් මේ ගෞරවණීය බව නැති වෙලා යයිද? විශ්වාසයෙන් කඩ වෙයිද? මෙහෙම හොඳ හෝ නරක, ಗುಣ හෝ අගුණ දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ සිහිනුවණින් හිතන කල්පනා කරන කෙනෙකුටයි. එතකොට එහෙම කල්පනා කරලා ඉන්ද්‍රියන්හි සංවරකම ඇති කර ගැනීම තුලින් මොකද වෙන්නේ? සිතේ උපදින අර කෙලෙස් සහගත වූ නරක නපුරු අහිතකර සිතුවිලි ක්‍රියාත්මක නොකර අයින් කරනවා. සංවරය ඇති නොකර ගන්න අයට හිම කරන්න බෑ. දැන් ওই මද්ද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරන්න ඕන කියලා හිතච්ච ගමන් සමහර අය යන්නේ. ගෙවල් වල ඉන්න මේ ඇඳේ පෙරෙන්නලා ඉන්නේ. හිටි ගමන් නැගිටිනවා නැගිටලා කමිසයක් දාගත්තා කියලා කොහෙද යන්නේ කියලා නෑ මම මේ හන්දියට ගිහිල්ලා එනවා කියනවා. මොකද්ද මේ කරලා තියෙන්නේ? ඒ මිනිස්යාගේ හිතට ආවා අර සිතුවිල්ල ආව ගමන් එයා ක්‍රියාත්මක වුණා. ඒ තමයි නුනුවණින් මෙනෙහි කරන්නන් කියලා කිව්වේ. ඒගොල්ලන්ට 아무තු දෙයක් නෑ සිතුවිල්ල ආවනම් ක්‍රියාත්මක කළා ඒ වෙලාවේ. සමහරු වැඩ ඇරලා මේ ගෙදර යන්න යන්නේ එන ගමන් ওই අතරමඟ තියෙන තැන් වලට ගිහිල්ලා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා සීය විකෘති කරගෙන පාරේ ඇටලා ඉන්නේ සමාජයට මොකද හිතුණා හිතුණු දේ ක්‍රියාත්මක කළා සත්තු වගේනේ සත්තුන්ද නුවණින් මෙනෙහි කිරීමේ අවස්ථාවක් නැහැ මොකද ඔවුන්ට නුවණ නැහැ ඒ නිසා නුවණින් මෙනෙහි කරන්න බෑ මිනිස්යන්ද නුවණ තියනවා ඒකෙන් වැඩක් ගන්න නැතුව සත්තු වගේ හිතුණු දේ හිතුණු තැනදී කරන්න ගියාම හැසිරෙන්නේ සතෙක් වගේ තමයි නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මැරිලා උපදින්න ඕන නෑ මේ ජීවිතේදීම තමන් ලබාගත් මේ මනුස්ස ජීවිතය තිරිසනෙකුගේ ස්වභාවයට පත්වෙන තැනට දමාගන්නේ තමා විසින්මයි. ප්‍රේතයෙකුගේ ස්වභාවයට පත්වෙන්නේ තමා විසින්මයි. අමනුෂ්‍ය වගේ හැසිරෙන්නේ තමා විසින්මයි. එතකොට එහෙම හැසිරෙන්නේ මොකක් නිසාද? සිතේ පහළ වෙන අර නරක කෙලෙස් සහිත දුර්වල සිතුවිලි හඳුනාගෙන ඒවා බැහැර නොකිරීම නිසා එනිසා උන්වහන්සේ දේශනා කරන සංවරාපහතබ්බා සමහර ඒවා තියෙන්නේ සංවරයෙන් ඉවත් කරන්න ඒක අපි දැනගෙන තියෙන්න ඕනේ තව එකක් තමයි පටිසේවනා පහතබ්බා පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරමින් අවශ්‍යතා ඉටු කර ගැනීම කියන එකයි. කල්පනා කරලා බලන්නකො දැන් අපිට ඇඳුමක් ඕන ගන්න. ඇඳුමක් ගන්න ඕන වුණාම අපි වෙළඳ පොළට ගිහිල්ලා ඇඳුම් තෝරනවා කියේවා. දැන් මෙතන මොකද්ද කරන්න ඕනේ? නුවණින් මෙනෙහි කරන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න. අනිත්‍ය අඳින නිසාවත් අනිත් අයට කැමති ඒවා තෝරන්නවත් එහෙම නැත්නම් අනිත් අය වගේ මහා විශාල මුදලක් දීලා ගන්න ඕන කියලා එහෙම නෙමෙයි. මට මොකද්ද ගත හැකි ඇඳුම? මේ කාලෙට කොයි වගේ එකක්ද ගැලපෙන්නේ? අපේ සංස්කෘතියට මේක උචිතද අනුචිතද? කාලගුණික දේශගුණික ස්වභාවයන්ට මේක ගැලපෙනවද නැද්ද කියලා තෝරා ගන්න ඕන. මේ කියේ සරල උදාහරණයක්. එතකොට මොකද සමහර වෙලාවට අපිට අනුන්ගේ ඇඳුමක් දැක්කහම කෙලෙස් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. අනුන් පැලමගෙන ඉන්න එකක් දැක්කහම අපේ හිතේ තරහක් ඇති වෙන්න පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් ඒකට ආසාවක් ඇති වෙනවා. ඒවනේ කෙලෙස් කියන්නේ. එතකොට තමන්ගේ අවශ්‍යතාවයේ සපුරා ගන්නකොට හැම විටම හිතන්න කියනවා මම මේක ගන්නෙ මොනවටද? මොකද්ද මට තියෙන අවශ්‍යතාවයකින්? ඒ අවශ්‍යතාවය සපුරා ගන්න හිතනවා මිසක් ඉන් එහාට නෙවෙයි. ඉන් එහාට හිතන්න ගියාම තමාට ළඟා වෙන්න බැරි දේවල් පිළිබඳව තමයි කල්පනා කරන්නේ. එතකොට තමයි අර ද්වේෂය නැත්තම් පටිඝය කියන සිතුවිල්ල හෝ එසේ නැත්තම් තෘෂ්ණාව ඇති වෙලා අපි හැර ගැනීමට, හොරකම් කිරීමට, තර්ජනය කරලා, ලක් කරලා උදුරා ගන්න මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ. එතකොට බලන්නකො කෙලෙස් සිතුවිල්ලක් ආව මේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අවශ්‍යතාවය හරහා අපේ සිතේ කෙලෙස් සිතුවිලි පහළ වෙනවා. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන පටිසේවනා පහ තබ්බා කියලා. දැන් මම මේ කාරණා තුනක් ඔබට මතක් කළේ මේ සබ්බාසව සූත්‍රයේ කෙලෙස් ඉවත් කිරීම සඳහා අනුගමනය කර යුතු දේවල් මේ ඔක්කොම මනෝමූලික දේවල් ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා හැම වෙලාවකම තමන්ගේ සිතේ බලපවත්වන කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් ඉවත් කිරීම සඳහා මේ ක්‍රම හතෙන් සුදුසු අවස්ථාවේදී සුදුසු ක්‍රමය යොදාගෙන කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා වීරිය කරන්ඩ ඒ කෙලෙස් ප්‍රහීන කිරීම තුළින් ඔබට මේ ජීවිතය තාම ශක්ති සම්පන්න ප්‍රබල වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගෙන උඩනගාගෙන පවත්වාගෙන යන්න පුළුවන් ඒ ශේෂවන සැනසිලිදායක తත්වේ නිසාම පරලෝ ජීවිතයත් වාසනාවන්තයි නිවන සාක්ෂාත් කරගන්න මඟ පාදා ගන්නත් පුළුවන් වෙන්නේ කෙලෙස් ප්‍රහීන කිරීමේ මාවතට අවතීර්ණ වීමෙන් පමණයි කියන එක උන්වහන්සේ දේශනා කරනවා. එනිසා මේ සබ්බාසෝ සූත්‍රයේ අනුසාරයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම කෙලෙස් නැති කිරීමේ සඳහා වූ වීර්ය ඇති වේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් සිද්ධ කරන්නේ. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති සතු සතු සතු